الحمد لله نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا من سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أرسل بالحق بشيرا ونذيرا وداعيا إلى الله بإذن وسراجا منيرا الصلاة والسلام على سيدنا محمد وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد فيا أيها الناس اتقوا الله العظيم عز وجل واطيعوه أوصيكم بعد الله وإياي أولا بتقوى الله فقال الله تعالى في القرآن الكريم بعد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد صدق الله العليم الحمد لله سيلو প্রশংসা මුළු ලෝමව පාලනය කරන්නා වූ අල්ලාහ් සුබ්හානහු වතාලා සතු. ඔහු ඒකේකී ඔහුට සමානව කිසිවෙකු හෝ කිසිවක් නොමැති බවට සාක්ෂි දරා සිටිනේ. ඔහු ප්‍රේමයේ අධිතනස්සාය, ඔහු කරුණාවන්තයාය, ඔහු ආදරවන්තයාය, ඔහු කරුණා බරිතය, මහා කරුණා බරිතය. ඔහුට සමානව කිසිවක් හෝ කිසිවෙකු නොමැති බවට සාක්ෂි දරා සිටිනේ. ශාන්තියක් සමාදානයක් අපි නබිනායක මුහම්මද් මුස්තෆා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අටත් එතුමාණන්ගේ පවුලේ ඥාතීන්ටත් උත්තම සහාබාවරුන්ටත් මුමින් වූ මුස්ලිම් වූ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන් වේවා ගෞරවනීය සහෝදරවරුනි සුද්ධ කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු වතාලා යහපත්යයි පින්යයි පවත්වා පිළිනා වූ දේවල් තමන්ගේ ජීවිතය අරගෙන ක්‍රියාවට නංවන ලෙසට සුද්ධ කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු වතාලා පාපයයි හරාමයයි තහනම් කර තිබෙන්නා වූ සීලුම දේවල් වලින් මිදී දුරස් වී ජීවත් වෙන ලෙසට සෑම මොහොතකම අපව අල්ලාහ් සුබ්හානහු වතාලා බලාගෙන සිටින බව තමන්ගේ සිත් තුළ සබාගෙන සෑම මොහොතකම සෑම ස්ථානයකම අල්ලාහ් සුබ්හානහු වතාලාට දියවි තක්වාවෙන් ජීවත් වෙන ලෙසට ප්‍රථමයෙන්ම මටත් මාගේ පවුලේ අයටත් අනතුරුව ඔබටත් ඔබලාගේ පවුලේ අයටත් ඉත්තකුල්ලාහ් අල්ලාහ් සුබ්හානහු වතාලාට දීවි තක්වාවේ ජීවත් වෙන ලෙස අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඒ වසියතය ඔබ සියලු දෙනාටම අවසා සිටිනෙමි. ගෞරවනීය සහෝදරවරුනි මේ ලෝකේ ජීවත් වෙන අපි සෑම කෙනෙක්ම අල්ලාහ් සුබ්හානහු වතාලාව විශ්වාස කරමින් සිටිනවා. ඒ විශ්වාසය දැඩිව සබා ගැනීම අපි සෑම කෙනෙක්ගේම වගකීමක්. ඒ විශ්වාසයෙන් අපි දුරස් වී ජීවත් වුණේ නම් අපි මේ ලෝකයේ කුමන ආකාරයක ජීවත් වන්නට පුළුවන් නමුත් හෙට පරලොවේදී අපි පරාජය වන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඊමානයේ තියෙන ඒ විශ්වාසය අපි සෑම කෙනෙක් ළඟම දැඩිව තිබීම අවශ්‍ය වෙනවා. ගෞරවනීය සහෝදරවරුනි, අල්ලාහ් තාලාව නිතරම විශ්වාස කිරීම එම ඊමානයේ නියත පදනම බාටපත් වී තිබෙනවා. මෙම සම්පූර්ණ විශ්වාසයෙන් තොරව කිසියෙකුට අංග සම්පූර්ණ මුස්ලිම් කෙනෙකු වන්නට හැකියාවක් නැහැ. යම් කෙනෙක් අංග සම්පූර්ණ මුස්ලිම් මුමින් වරයෙකු නම් ඔහු දැඩිව අල්ලාහ් සුබ්හානහු වතාලාව විශ්වාස දැරිය යුතුයි. ඒ ඊමානය දැරිය යුතුයි. අල්ලාහ් සුබ්හානහු වතාලාව දැඩිව නිසිලස විශ්වාස කිරීමට ඔහුගේ නාමයන් ගුණාංගයන් ගැන දැන සිටීම සෑම පුද්ගලයෙක්ගේම වගකීමක් වෙනවා. අල්ලාහ් සුබ්හානහු වතාලාට අලංකාර නාමයන් 99ක් තිබෙනවා. ඒ වගේම අල්ලාහ් සුබ්හානහු වතාලාට ගුණාංගයන් තිබෙනවා. මේ අලංකාර නාමයන් ගැනත් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ගුණාංගයන් ගැනත් අපි දැන සිටීම අපි සෑම කෙනෙක්ගේ වගකීමක්. ඒක නිසියාකාරව අවබෝධ කරගෙන ඒ පිළිබඳව දැනුවත් සිටියා නම් තමයි අපගේ මේ විශ්වාසය ඊමානය කියන විශ්වාසය අපිට දැඩිව සබා ගැනීමට හැකියාවක් තිබෙන්නේ ඒ වගේම අපි අංග සම්පූර්ණ මුස්ලිම් කෙනෙක් මුම්ලිම් කෙනෙක් වන්නට හැකියාව තිබෙනවා ගෞරවනීය සහෝදරවරුනි ඇයි අපි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ නාමයන් දැනගෙන සිටිය යුත්තේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ගුණාංගයන් දැනගෙන සිටිය යුත්තේ අල්ලාහ් සුබ්හානහු වතාලා අදෘශ්‍යමාන කෙනෙක් අපිට අල්ලාහ් සුබ්හානහු වතාලාව මේ ලෝකයේ ඉලින් බලා ගැනීමට හැකියාවක් නැහැ. බලාගය අල්ලාහ් සුබ්හානහු තාලාට මෙහෙම මෙහෙම දේවල් තිබෙනවා. මෙවැනි ගුණාංගයන් තිබෙනවා. මෙවැනි සිෆාත්යන් තිබෙන බව අපිට කීමට හැකියාවක් නැහැ. ඒ වගේම අපිට පංචේන්ද්‍රයන් තියෙනවා. මේ පංචේන්ද්‍ර අවයවයන් මගින් අපිට අල්ලාහ් සුබ්හානහු තාලාව බලා ගැනීමට හෝ ස්පර්ශ කිරීමට හෝ අපිට හැකියාවක් නැහැ මේ ලෝකයේ. නමුත් අල්ලාහ් සුබ්හානහු වතාලාව ඒක ස්වර්ගයේදී අපිට බලා ගැනීමට හැකියාවක් තිබෙනවා. නමුත් මේ ලෝකේ ඉන්නකොට අපි අල්ලාහ් සුබ්හානහු වතාලාව කුමන ආකාරයේ කෙනෙකුයි දැනසිරීමත් නම් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඒ අලංකාර නාමයන් ගැන දැනසිරීම අවශ්‍යයි. ගෞරවනීය සහෝදරවරුනි අල්ලාහ් සුබ්හානහු වතාලාට අලංකාර නාමයන් 99ක් තිබෙන බව අපි සෑම කෙනෙක්ම දන්නවා. ඒ වගේම ඒ අලංකාර නාමයන් අපි කටපාඩම් කරගෙන තිබෙනවා. අලංකාර නාමයන් ගැන අල්ලාහ් සුබ්හානහු වතාලා පවසනකොට වලිල්ලාහිල් අස්මාඋල් හුස්නා فادعوه بها وذروا الذين يلحدون في أسمائه سيجزون ما كانوا يعملون කියා සුද්ධ කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු වතාලා පවසනවා. නිත්‍ය වශයෙන්ම අල්ලාහ් සුබ්හානහු තාලාට අලංකාරවත් නාමයන් තිබෙනවා. ඒවා මගින් අල්ලාහ් සුබ්හානහු තාලා ළඟ ප්‍රාර්ථනා කරන්න අල්ලාහ් සුබ්හානහු තාලාව අඳගහන්න කියා අල්ලාහ් සුබ්හානහු තාලා පවසනවා. ඒ වගේම අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඒ නාමයන් විකෘති කරන්නන් ගැන ඔවුන්ව අත්හරින්න කියා අල්ලාහ් සුබ්හානහු තාලා පවසනවා. අවරෙක්ව අල්ලාහ් සුබ්හානහු තාලාගේ මේ අලංකාරවත් නාමයන් රහ්මාන් රහීම් රවූෆ් වදූද් මාලික් ගෆ්ෆාර් ගෆූර් කියා මෙසේ අලංකාරවත් නාමයන් අල්ලාහ් සුබ්හානහු වතාලාට තිබෙනවා මේවා විකෘති කරමින් අල්ලාහ් සුබ්හානහු වතාලාට ප්‍රේමේ නැහැ අල්ලාහ් සුබ්හානහු වතාලාට කරුණාව දයාව මෛත්‍රිය නැහැ කියා සංස්කෘති ප්‍රවතරවා නම් අල්ලාහ් සුබ්හානහු වතාලා නබිලාට මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හදවත ඒ විකෘති කරන්නන්ව අත්හරින්න සයිද්‍රෝන වාකානු යහමලූන් එසේ විකෘතික විකෘති කළ අයට අල්ලාහ් සුබ්හානහු වතාලා ඔහුද ලබා දිය යුතු ඵල විපාක ලබා දෙන බව අල්ලාහ් සුබ්හානහු වතාලා සුද්ධ කුර්ආනයේ පවසනවා යම් කෙනෙක් රහ්මාන් රහීම් රවූෆ් කියන අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඒ ප්‍රේමය, කරුණාව, දයාව, මෛත්‍රිය අල්ලාහ් සුබ්හානහු තාලාට නැහැ. ඔහු ශදීදුල් ඉකාබ්. දැඩිව දඬුවම් කරන්නා කොමනයි කියා විකෘතිය බවසන්නේ නම් ගෞරවනීය සහෝදරවරුනි අපි කුමක් කළ යුතුද කියන එක නෙවෙයි. අල්ලාහ් සුබ්හානහු තාලා ඒ දේ බලා ගන්නා බව සුද්ධ කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු තාලා පවසනවා. අල්ලාහ් සුබ්හානහු තාලා තවත් තැනක පවසනවා. අල්ලාහ් ලා ඉලාහා ඉල්ලා හු ලහුල් අස්මාඋල් හුස්නා අල්ලාහ් සුබ්හාන වතාලා ඔහුව හැර නැවතීමට සුදුසු සිටු වෙන කිසිවක් නැමැති බවට අල්ලාහ් සුබ්හාන වතාලා පවසනවා ඔහුට අලංකාරවත් නාමයන් තිබෙන බව අල්ලාහ් සුබ්හාන වතාලා පවසනවා අල්ලාහ් සුබ්හාන වතාලා විද රහ්මාන් කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන් රහීම් කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන් රවුෆ් කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන් ගෆ්ෆාර් ගෆූර් මේ සෑම දෙයකින්ම අල්ලාහ් සුබ්හාන වතාලාව අපිට ආමන්ත්‍රණය කරන්නට පුළුවන් යා රහ්මාන් මගේ පාපයන් සමා කරන මැනව යා ගෆ්ෆාර් මගේ පාපයන් සමා කරන මැනව යා රහීම් මට කරුණාව දක්වන මැනව මට ප්‍රේමය දක්වන මැනව කියා අපි ඕනෑම වෙලාවක අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන් කියන එක අල්ලාහ් සුබ්හානහු වතාලා පවසනවා ඒ වගේම නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපිට පවසා දී තිබෙනවා ගෞරවනීය සහෝදරවරුනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මේ අලංකාරවත් නාමයන් කටපාඩම් කරපු තැනට අල්ලාහ් සුබ්හානහු වතාලා ස්වර්ගයේ ලබා දෙන බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අවසා තිබෙනවා. ගෞරවනීය සහෝදරවරුනි, සුත්‍ර කුරානයේ අල්ලාහ් සුබ්හානහු වතාලා අවස්ථාවක දැසුවා ومن الناس من يتخذ من دون الله اندادا يحبونهم كحب الله والذين آمنوا أشد حبا لله මේ ලෝකේ ජීවත් වෙන අපි යම් කිසි කෙනෙක් යම් කෙනෙකුට ආදරය දක්වනවා නම් කරුණාව දක්වනවා නම් ඒ තැනත්තා ගැන අපි දැඩි දැඩිව හොයනවා. හොයලා බලනවා. ඌ ගැන දැනුවත් වෙනවා. හේතුව මම ඌට ආදරය දක්වනවා. මම ඌට කරුණාව දක්වනවා. මම ඔහුත් එක්ක විශ්වාස කරමින් ව්‍යාපාර කටයුතු නියලනවා. අනිකුත් දේවල් යහපත් කර්තව්‍ය මම කරනවා. ඒ නිසා ඒ පුද්ගලයා ගැන දැඩිව හොයලා බලනවා. ඒ පුද්ගලයා ගැන හොඳට දැනුවත් වෙනවා. මේ වගේ ගෞරවනීය සහෝදරයෝනි අපි අල්ලාහ් සුබ්හානහු වතාලා සමග දැඩිව ආදරය කරනවා නම් අල්ලාහ් සුබ්හානහු වතාලා මත දැඩි ප්‍රේමයක් තිබෙනවා නම් අල්ලාහ් සුබ්හානහු වතාලා මත දැඩි මහබ්බතයක් තියෙනවා නම් අපි අල්ලාහ් සුබ්හානහු වතාලා ගැන දැඩිව දැනගෙන ඉතියි. දැඩිව විශ්වාසයක් පිළිගනිමු. මේ ගැන කියනකොට තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලි மினிசுன் அசர அல்லாஹர அல்லாட்ட சமானவ தெய்வரும் தன்னா அயத்துகினவா அல்லா சுபானோ தல பவசனவா யுஹிப்பூனஹும் தஹுப்பில்லா ஒவ்வொன் இவ மினிசுன் அல்லா சுபஹானோ தாலாவட்ட ප්‍රේමය ආදරය කරනවා වාගේ ඒ සමාන කර දෙවිදෝගාවරුන්ට ආදරය කරන අයිතිය අල්ලාහ් සුබ්හානහු වතාලා පවසලා அல்லா சுபான தரவா வல்லதீன ஆமனு அசத்துல்லா அல்லா சுபஹானுவ விஸ்வாச கரண ஏ முஹ்மீன்வருள் அல்லா சுபஹானுவ தாலாவ ஓன் தத்வதா ඕන් දකදා අල්ලා සුබ්හානහු තාලා මත ප්‍රේමය කරනවා ආදරය කරනවා කියා සුද්ධ කුර්ආනයේ අල්ලා සුබ්හානහු තාලා පවසනවා අල්ලා සුබ්හානහු තාලා පවසන්නේ මුමින් බරු අන්සා ගන්නාන අයට වඩා අල්ලාහ් සුබ්හානහු තාලා මත දැඩි ප්‍රේමයක් තියන අය, දැඩි ආදරය තියන අය බව සුදු කුරානයේ අල්ලාහ් සුබ්හානහු තාලා පවසනවා. එනිසා ගෞරවනීය සහෝදරයනි, මුමින්වන් වෙන අපි සෑම කෙනෙක්ම අල්ලාහ් සුබ්හානහු තාලාගේ අලංකාරවත් නාමයන් දැනගෙන ඒවා අපගේ සිත්වල තබාගෙන අල්ලාහ් සුබ්හානහු තාලා මෙසේ කරුණාවන්තයි මෙසේ පාපයන් සමා කරන්නා කියන ඒ විශ්වාස තබාගෙන අපි ජීවත් වීමට අපි සෑම කෙනෙක්ම උත්සාහ කළ යුතුයි. අස්මා උස්නා නම් අනන්තා නාමයන් සිතේ ධාරණය කර ගැනීම ස්වර්ගයේ ජීවිතයට කාරණයක් වන්නේ කියා නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. ඒ වගේම තවත් තැනක නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා සරණී මල්ලාට විශේෂ නාමයන් 99ක් ඇත. ඒවා 101ක් අඩුය. යමක් යමෙක් ඒවා සිටේ ධාරණය කරගන්නේද ඔහු ස්වර්ගයට පිවිසෙන්නේ කියා නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කුමාරන් පැවසුවා. එනිසා ගෞරවනීය සහෝදරවරුනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඒ නාමයන්ගෙන් එක් නාමයක් තමයි රහ්මාන් කියන නාමය. මේ රහ්මාන් කියන නාමයේ තේරුම සැවට කරුණාබරිත. ඒ කියන්නේ මෙලොවේදී මුස්ලිම් මුස්ලිම් නොවන සෑම කෙනෙකුට එකසේ කම්මාව ප්‍රේමය දක්වන්න. රහ්මාන් මුස්ලිම් අයට අල්ලාහ් සුබ්හානහු වතාලා ප්‍රේමය දක්වනවා. මුස්ලිම් නොවන අයටත් අල්ලාහ් සුබ්හානහු වතාලා ප්‍රේමය කරුණාව ආදරය දක්වනවා. අල්ලාහ් සුබ්හානහු වතාලා සුබ්බේ කුර්ආනයේ බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් කියලා සෑම පරිච්ඡේදයකම අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ පටන් අරගෙන තියෙනවා. සූරතු තව්බාව හැර ඒ වගේම රහීම් කියන අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මේ අනන්ත කරුණාවේ තේරුම මහා කරුණාබරිත මහා කරුණාබරිත හිත ලෝක අවසානයේදී මුමින් වරුන්ට උපකාර කරන්නා කරුණාව දක්වන්නා කියා සුද්ධ කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු වතාලා පවසනවා රහ්මාන් රහීම් රවූෆ් කියා අල්ලාහ් සුබ්හානහු වතාලාට අලංකාර නාමයක් තිබෙනවා එහි තේරුම දයානුකම්පිත සානුකම්පිත ඒ කියන්නේ වැඩි වැඩියෙන් කරුණාව දක්වන්නා වැඩි වැඩියෙන් ආදරය දක්වන්නා වැඩි වැඩියෙන් ප්‍රේමය කරන්නා කියන තේරුම අල්ලාහ් සුබ්හානහු වතාලා රවූෆ් රහ්මාන් රහීම් අල්ලාහ් සුබ්හානහු වතාලට තවත් අලංකාර නාමයක් අල් වදූද් අති සෙනෙහවන්තයා අති සෙනෙහවන්තයා කියන නාමය අල්ලාහ් සුබ්හානහු වතාලා දැඩිව ප්‍රේම කරන්නා ආදරය කරන්නා කියලා මේ. ගෞරවනීය සහෝදරවරුනි මේ සෑම දෙයක්ම අපි දැනගෙන අපේ ජීවිත අරගෙන කියාවත් නැන්නේ ඉති. සුවානේ අර්රහමාන් කියන ඒ වචනය අල්ලාහ් සුබ්හානහු වතාලා කුර්ආනයේ 57 වෙනි පාවිච්චි කර තිබෙනවා. ඒ වගේම සූරතු රහමාන් කියා පරිච්ඡේදයක් අල්ලාහ් සුබ්හානහු වතාලා පහල කර තිබෙනවා. අර්රහීම් කියන වචනය අල්ලාහ් සුබ්හානහු කුර්ආනයේ 118 වතාවක පාසල තිබෙනවා. රවුෆ් කියන නාමය 14 පාවිච්චි කර තිබෙනවා. වදුත් කියන නාමය දෙසරයක් අල්ලාහ් සුබ්හානහු තාලා පාවිච්චි කර තිබෙනවා. සුද්ධ කුර්ආන අල්ලාහ් සුබ්හානහු තාලා රහීම් කියනකොට ඒකත් සමගම රෆූර් පාප තමා කරන්නා කියන ඒ වචනය ඒ අලංකාර නාමය අල්ලාහ් සුබ්හානහු තාලා ස්ථාන 56ක ரஹ்மான் ரபூர் ரஹீம் ரபூசியா அல்லா சுபஹான் ஒருத்தால பாவச்சு தரத்து பெறுவார் எதுக்கா பவுனிய சகோதரர்களே அல்லா சுபஹான் ஒருத்தால ಕರುಣಾವಂತಾಯಿ ಪ್ರೇಮವಂತಾಯಿ ದಯಾವಂತಾಯಿ ಅಲ್ಲ ತ್ಯಾಗ ಕಂಡಿಗೆ ಪ್ರೇಮಕರನ್ನ ಅಲ್ಲ ಸುಬಹಾನ ತ್ಯಾಗ ಕೆರೆಗಿನ ಆದರೇಸರನ್ನ ಮೇ ಆದರೆಗೆನ ಅದು ತ್ಯಾಗ ಕೆರೆಕ್ಮ ಜನ್ಮ ತೀರಿಸಿ ಅಲ್ಲ ಸುಬಹಾನುತಾಲಾಗಿ ಅಲ್ಲ ಸುಬಹಾನುತಾಲ ಪಾಪ್ಯಾಂಕ ಮಾತರನ್ನ ಎನಿಸಾಮ ಸಮ ತಾನ ತಾನ ತನ್ನ ಸಹಾಯಕ ಅಲ್ಲ ಸುಬಹಾನುತಾಲ ඉන්නල්ලා ගෆූරුර් රහීම් ගෆූර් කියන වචනයත් සමග අලංකාර නාමයක් සමගම රහීම් කියන නාමයක් අල්ලාහ් සුබ්හානහු වතාලා එක විතර පාසක් දෙන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලා අපගේ පාපයන් සමා කරන්නා ඒ වගේම ඒකමත් කරුණාවන්ත ප්‍රේමවන්ත කියන නාමය අල්ලාහ් සුබ්හානහු වතාලා පාවිච්චි දෙන්නේ ඒ නිසා තමයි සබෝදරවරුනි අල්ලාහ් සුබ්හානහු වතාලා අපි සෑම කෙනෙක්ටම අල්ලාහ් සුබ්හාන තාලා ඔහුගේ ඒ සමාව ලබා දී ඒ රහ්මාන් රහීම් රවූෆ් වදුද් කියන අලංකාර ප්‍රේමවන්ත ආදරය කරුණාව දයාව කියන මේ සෑම නාමයකින්ම අල්ලාහ් සුබ්හානහු තාලාගේ අග්ග ප්‍රේමයේ කරුණාව දයාව මෛත්‍රිය ලබා දෙත්වා කියා මම ප්‍රාර්ථනා කරනවා අල්ලාහ් සුබ්හානහු තාලා අපි සෑම කෙනෙක්ගේම ප්‍රාර්ථනාව පිළිගන්න මැනව අල්ලාහ් සුබ්හානහු තාලා අපි සෑම කෙනෙක්ටම අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඒ ප්‍රේමය දයාව රහමතය කරුණාව ආදරය ලබා ගැනීමට ඒ ආදරය සමග නිර්වි ඊමානය සමගම මරණයටපත් වීමට වාග්ය ලබා දෙන මැනව අල්ලාහ් සුබ්හානහු වතාලා අපි සිය දෙනාගෙම දුආවන් කබූල් කරක්වා කියා මම අවසන් කරනවා වාහන් දවවානා අල්හම්දුලිල්ලාහ